දැයි අපේ කරුකටේ ස්වාමීන් වහන්සේ ළඟේ සාමණේරගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දෙවෙනි වතාවට ධර්ම සාකච්ඡාවකට මුළු දින්නයි බලාපොරොත්තු වෙන්නේ මම හිතන්නේ හඳුන්වාදීමක් කරන්න අවශ්‍ය වෙයි කියලා අපි මතක් කරගත්ත නිසා ඒ නිසා අපි ඍජු මාතෙන් ඉල්ලා සිටිමු පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න කියලා. අවසර අපේ හැමදෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නාම රූප පරිච්ඡේද ඥානය ගැන විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මම ඒක ධර්ම දේශනාවට තියාගන්නම්. ධර්ම සාකච්ඡාවට විස්තර ගොඩාක් ගන්න නැතුව අද කරන ධර්ම දේශනාවට සුදු පරිදි එක සම්බන්ධ කරගන්න බලන්න. මට මේ ප්‍රශ්නේ කොලේ මගේ අතට දෙන්න. අපි ඊගා ප්‍රශ්න ඉදිරියට යමු. ගත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී යෝගාවචරයන් ඇවිදීමේ තරගයකදී මෙන් ගමන් කරනු පෙනේ. මා දන්නා තරමට සක්මන් භාවනාවේදී සෑම පියවරක් පාසාම කිරීම ගමන් කිරීම යොමු කිරීම පහත් කිරීම පියවර බිම තැබීම තද කිරීම ගැන මෙනෙහි කළ යුතුයි. මේ පාදා දෙන සේක්වා තිරුවන් සරණයි. කරුණාකරලා අනුන් දිහා බලන්න එපා. ඒ යෝගාචර දන්නවනම් මං එළවනවා. මේ කාගයක්වත් ගමන් කිරීමේ තරංගයක්වත් රූපකඩන තරංගයක්වත් රූපසුන්දරි තරංගයක්වත් නෙවෙයි මේකේ තියෙන්නේ තම තමන්ගේ වැඩක් බලා ගන්න. එම් බැරනම් පල්ලෙහාට ගිහලා භාවනා කරන්න. ඒ නිසා ඒ කරගන්න කෙනා කරගත්තායි ඒ කෙනා අහයෙන් යනකොට ප්‍රශ්න තියෙනවා ඒ කෙනා අහයි. අනුන්ගේ සීනි කිරන්න යන්න එපා. mind your own business. ඒ නිසා මේ භාවනා කරන තැනක. ඒකට මං ඉන්නවනේ. අපි යෝගාවචරේ රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් දාලා තිනවා. කෝඩිනේටර් කෙනෙක් දාලා තිනවා. ඒ කට්ටිය ඕනනම් කියාවි. ඒ නිසා කරුණා කරලා මේක මේ කෙලේශයක් අඩු ගානේ බහන මැදස්තන්ට ආවට පස්සේ තමන්ගේ පත ගැන බලන්න අනුගේ පත බලන්න යන්න එපා. මේ බැලිල නිසා තමයි අනවශ්‍ය යුද්ධ තියෙන්නේ ලෝකේ. අනවශ්‍ය ප්‍රේම හටන් තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගෙන ඉන්නවනම් අපිට මේ ලෝකේ සුන්දර ස්ථානයක්. අපිට ඇති වෙන්න වස්තු තියෙනවා. අපිට ඇති වෙච්ච ලස්සන ජීවත් වෙනවා. මේ අල්ලපු ගෙදර එක්කන කරන එකයි තමන් දන්නේ නැති නිසායි ඒක කරන්නේ. ඒ නිසා තමන්ගේ ප්‍රශස්ත වේගය හොයාගන්න. ඒක කරගෙන බලන්න. මේ ප්‍රශස්ත වේගය තමන් ඉන්නවනම් අනුන් වේගෙන් ගියාම මොකෝ එමිට කියන්නකෝ. අන්තිකීට තමන්ට තියෙන යුතුයකම් මොකක්ද අනුන්ගේ දේවල් බලන්න. මම මෙච්චර ලස්සන හරියට එක එකනා කරන දේවල් විස්තර කරනවා මම කාට හරි කියලා තියනවාද කරුණාකල පිටිපස්සෙන් ගිහිල්ලා ඔත්තු බල්ල මට කියන්නේ කියලා. නෑ. හැම කෙනාට නම්බරයක් ගහලා දෙනවා. ඒක ඍජු මාත් එක අදහසක්. කාට හරි තියෙනවා නම් කවුරු හරි පිළිවඳ වැරද්දක් කරනවා කියලා මට නම්බරේ දෙන්න. මම ගෙන්නලා කතා කරලා සාධාරණේ පිටක් කරනවා. රිට්‍රීටින් එළියට. මොකද මෙතන අපි 30ක් 40ක් එකතු වෙලා යොදන කාලයක්. හැම කෙනෙක්ම ගරු කටයුතු හැම චිත්තක්ෂණයක්ම වටිනවා. අනුන්ගේ දේවල් හදන්න ගියාම අනවශ්‍ය ප්‍රශ්න. කරුණා කරලා මේ ධර්ම පවුලක් අපි ගෙවල් වල තියෙන විදියට මම මේව හදන්න ඕන කියන හැඟීම ගන්න එපා. අපි බුදුහාමුදුරන්ට පවර්ලා තියෙන්නේ. අපි විනයක පිළිහිట్లా කටයුතු කරන, සීලක පිළිහිట్లా කටයුතු කරන්නේ. ඒක නිසා අපි එකිනෙකා කරේ සාධනීය විදිහට විවේචනය කරමු. නාස්තික විවේචන කරන්නවා. අනිතික මම නා කිපෙනා වගේ කිපෙනවා. යනුගේ සීනි කිරන්න ගිය ගමන් නයා කිපෙනා වගේ කිපෙනවා. ඒක මගේ නිකන් self auto එනවා. මට හරියට තේරෙනවා අනුගේ සීනි කිරණ එක. තමන්ට අදාළ නැති රාජකාරී කරනකොට මොකද මම දක්ෂ පරිපාලකයෙක් ගී කාලේ 350ක් මිනිසුත් එක්ක වැඩ කරලා තිනවා සුද්ධොත් එක්ක no nonsense අපි හරියට කියනවා ඔය කට්ටියට මේ මේ වැඩ ටික තියෙන ඒ ටික කරගන්න අනුන්ගේ ශේෂ්ත්‍රවල හිටවන්න යන්න බෑ එතකොට අපි මේ තමන්ගේ ගෝත්‍රය පන්න ගත්තා වෙනවා ගෝත්‍ර ගොදුරු බිම පන්න ගත්තා වෙනවා ඒක නිසා කවුරුවක්වත් ඒ නිලේ ගන්න එපා ඒක දැකීමේදී Tamanට හිත පීඩා එනවනම් Taman පැත්තකට වෙන එකයි තියෙන්නේ. කිව්වට කමක් නැහැ. සංජ මෙහෙම එකක් තියෙනවා කියලා කිව්වට ඒකේ දෝෂයක් නැහැ. නමුත් මේක කතාව කරනකොට හින්ට් එකක් වෙන විදිහට ඉංගියක් වෙන විදිහට කිව්වොත් ඒක මට කරපු හින්ට් එකක් විදිහට මට පේන්නේ. මොකද මම දැකලා මම චෝදනා කරලා නැහැ. මාත් බලනවා. මට පේන විදිහට සාමාන්‍ය මට්ටමක යනවා. ඒක නිසා මේක ලේසි වැඩක් නෙවෙයි ඒක දවසක් මේ බැලන්ස් එක ගන්නවයි කියන එක දවසක් මේ රිට්‍රීට් එක කරදරයක් නැතුව යනවයි කියන එක මේ රට කරනවට වැඩිය අමාරුයි. ඉතින් ඕන කෙනෙකුට අඩුපාඩු දකින්න පුළුවන්. ඒවා පුංචි අඩුපාඩු ලොකු ඒවා නෙවෙයි. ඒවයිදී අපි ඉවසා දරාගෙන ඉදිරියට යන්. ඒ යන වෙලාවේදී ඒ කවුරු හරි එහෙම දැකලා දෙයක් කියන එක රාජාපරාධයක්වත් වැරද්දක්වත් නෙවෙයි. නමුත් මතක තියාගන්න මේ සතිය නැතිකම නිසා සතිපට්ඨාන කියන වචනේ අර්ථය දන්නේ නැති නිසා අපි මේ සුචරිතවාදීන් වෙන්න හදනවා. අපේ කෝදුවෙන් අනුන් මැනලා අනුන් හදන්න හදනවා. ඒක නිකන් මානසික අසහනයක් ඒකට මම කියන්නේ මේ ආතතියක් විතරයි. අනේ කරුණා කරලා මේ අනුන් වෙනුවෙන් හිත කරදර ගන්න එපා. Tamange වැඩක් බලාගෙන යන්න. අතිපූජ්‍ය ධම්මදීව ස්වාමින් වහන්සේ මට මුණ ගැසුණු විශිෂ්ට භාවනා ගුරුවරු අතරින් අති විශිෂ්ටම කමඨහන් භාවනා ගුරුවරයා ඔබ වහන්සේ බව නොබියව ප්‍රකාශ කරමි. මගේ ගෞරවපූර්ව නමස්කාරය ඔබ වහන්සේට. නමුත් සභාවක් මැදදී කතා කිරීමට මා බය නිසා මටත් මං මෙන්ම අසරණ අනිකුත් භාවනා යෝගීන්ට ප්‍රයෝජනවත් විය හැකි මෙම තරුණ කරුණ ඔබතුමා සමාවෙන්න කරුණ කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළේ වරණ ඇතුළේ තියෙන කමඨාන් සුද්ධ කරන අවස්ථාවේදී ඉරියව් මාරු නොකර ප්‍රමෝදමත් අවස්ථාවට පත්වේදයි බැලීමටයි. මෙවර නොවුනත් යම් අවස්ථාවලදී එසේ දුෂ්කර පරයන්කයට පසු අති ප්‍රමෝදයට පත් වූ අවස්ථා තිබුණි. නමුත් අපි වයසටත් වයසටත් යන අසරණ නරපණුවෝ හැටියට වෙන ඉරියව්වකදී ඇතිවන සරල සුන්දර විවේකී භාවය ප්‍රමාණවත්ද වේදනාව වේදනා දැනීම මැද්දේ වුවද සමහර විටක දැනෙන විවේකී භාවය ගැනයි මා විමසන්නේ මේ මදහත් සිතින් විඳ දරා ගැනීමක්ද පිරුවන් සරණයි. මේකෙදි ඇත්තට අවස්ථා තුනක් විතර ගන්න පුළුවන් මේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් සභාවට මතක් කරනකොට අපිට තියෙනවා ශරීර බය කියලා එකක්. එතන මේ ශරීර ආසාව. ඒ නිසා අපි කැමති නැහැ පොඩ්ඩක්වත් ඒකට තුවාල වෙනවා, වෙහෙස වෙනවා, මැස්සෙක්වත් අහනවා, කුරුලාවක්වත් වෙනවා දකින්න. ඉතින් නිසා ඇඟ ඇතුළෙම තියෙන යාන්ත්‍රණයක් පුංචි වේදනාවක් වෙනකොට පුංචි බිබිලක් වෙනකොට ඉතාම විශාල වශයෙන් බය වෙලා මේක කෙන්ද කන්දක් කරගෙන නටන. ඉතින් ඒ තියේදී අපි ඒක සාමාන්‍ය සාජාසින් අපිට ආපු දෙයක් මේ ඥානගතව තියෙන එකක්. අරසාව. ඒ තියේදී අපි කිසිම වැදගන්නමකට නැති ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට උදව් කරන්නේ හුස්මක් කරගෙන ඉහළ තැනක තියෙනවා. ඉන් තියලා ඒක කරගෙන යනකොට මෙන්න වේදනාවක් වෙනවා මෙන්න සද්දකින් බාධා වෙනවා හිතවිල්ලකින් බාධා වෙනකොට අපිට වෙන දනං ඔය සද්ද වේදනා හිතවිලි ප්‍රධාන කරගෙන ජීවිතේ ප්‍රධාන කරගත්තී අරමුණක් තියෙනවා ප්‍රධාන අරමුණක් තියෙනවා මේකත් එක්ක දැන් මේ සංඥා සංසන්දන වෙන්න යනවා තරඟ කරන්න යනවා එතකොට මේ සංඥා කරේ අපි දක්වන ආකල්ප එකක් පරණ පුරුදු ක්‍රමයට හතුරෙක් කාලකණිකමක් පෙර කර්මයක් සීලේ නැතිකම දන්නේ නැති නිසා කියලා Tamanටම හිතා ගන්න පුළුවන් මේවා මේ කරදරේ ඉන්නේ මගේම සීල නැති නිසා ආදි වශයෙන්. නමුත් යම් කිසි කෙනෙක් බණ අහලා ලෑස්තිලා ගිහලා නෑ නෑ මේ කරදර තමයි ජීවිතේ කියන්නේ. නමුත් ඒ අතරමැද මේ ආනාපාන සම්පාදනය කරන තමයි යෝගාවචරකම කියලා කියන්නේ. Brahmacharya කියලා කියන්නේ. ඒ නිසා මම මේ කරදර මැදත් මූල කර්මස්ථානයේ අරසා කරන්න ඕනේ. මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නෙවෙයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඉතින් කරනකොට සමාහට මූල කර්මස්ථානේ පාර දිනවා. සමහර එක දිනනවා. ඒකේ දිනනකොට ප්‍රමෝදයක් එනවා. දැන් මම සටනට දැම්ම, යුද පිටියට දැම්ම, දැන් සාධාරණේ දිනනවා. ඒතකොට ප්‍රමෝදයක් එනවා. ඊට පස්සේ සමහර වෙලාවල් වලට යෝගාවචර කොච්චර පෙරපින් තියනවද කියනවනම් යෝගාවචර කොච්චරක් මේ උපනිෂේ සම්පatti තියනවද කියලා දන්නවනම් එයාට මම දැන් භාවනා කරනවා කියන ප්‍රමෝදයේම නිවන් දැක්කා වගේ එනවා. මම දැන් මම භාවනා කරන මම සීලෙක ඉඳලා තියෙන්නේ. මම අරමුණක් වඩන කෙනෙක්. ඉතින් වේදනාවත් එකයි නැතත් එකයි මම ඉන්නේ සන්තෝෂෙන් කියලා සහජයෙන්ම එන ප්‍රමෝදයකුත් තියෙනවා. ඉතින් මේ තුනનો චරිත තුනක් තියෙනවා. මම මෙහි ඉඳලා ඉල්ල මෙහිට උලපනේ අම්මා කියලා ඒ අම්මා හොඳට වයසට ගිහලා භාවනා කරන්න ආවේ. ඒ අම්මා බැඳලා ඉන්න පුරුෂයා අඟුලිමාල කෙනෙක්. බැඳලා දරුවෝ ලොකු වුණාට පස්සේ පන්සලට යනවලු සිල් ගන්න. ගියාට පස්සේ මේ වගේ වෙලාවට අර පුරුෂයා කොයිටුකුත් කඩාගෙන ඇවිල්ලා කෙස්වලින් අල්ලගෙන සෙනක මැදදී තලනවලු. "තෝ ඇවිල්ලා මේ අතක් පිට අතක් යන විඳගෙන ඉන්න හරකට කන්න දුන්නද?" ඒ වැඩ බලලා දෙවිල තියෙන්නේ. පළගෙද කියලා කොණ්ඩෙන් ඇදගෙන යනවලු. ඉතින් අම්මා කවදා හරි මෙහෙම ඉඳලා මේ පුරුෂයා මැරුණාට පස්සේ අර කරදරේ නෑනේ. හැබැයි එදත් ඒ පුරුෂයාට තරහ කිනෑ කියලා අම්මා කිව්වා. මට මේ මනුස්සයා ගැන තරහ මගේ මනුස්සයනේ. මට කවුරු වහන්නේ? මගේ මනුස්සයනේ ගහන්නේ ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඒ ආවා. ආවට පස්සේ මෙතන ඉන්න ඔක්කොමලා පුදුමාකාර පවුලක්. ගොඩින් මහත්තයා තිනු අනිත් කටේ තිනවා. දවසක් ඒ අම්මා ඉස්කෝලේක ඩෙස්ක් එකක් වගේ එක මෙහෙම අත් දෙක තියාගෙන එතන වැඩ කරන RMP ડોක්ටර් කෙනෙකුට කියලා තිනවා අනේ දුවේ අපේ දුවට ලියුමක් කියලා දාපන් මං ආයෙ එන්නේ නැහැ කියලා. මට මේක දිගට ඉන්න ආසයි කියලා. ඉතින් අර ලියුමලිනෝට දැක්කලු තනමැත්ත gediyak තියෙනවා. එයා දොස්තර නෝනාගෙන. අම්මේ අම්මගේ ඔය තනේ මොකක්ද? ඔබට ඒකේ වැඩක් නැහනේ. මගේ දුවට ලියපන්. මං ආයෙ ගෙදර එන්නේ නැහැ කියලා. මට මේ හරි සන්තෝසයි. හැබැයි ගෙදරත් හොඳයි. මට හරි සන්තෝසයි කියලා. පස්සේ ලියුමලියට තාල බලනකොට ටියුමර් එකක්. පස්සේ ඉස්පිතාලෙ ගෙනිච්චා. කැන්සර් එකක්. ඒක ටර්මිනල් අන්තිම වෙලාවේ. ඉතින් ගියාට පස්සේ දැන් මුළු නිල්ලඹම යනවා බලන්න. ඒ අම්මා අපි ඔක්කොගේම අම්මා වගේ. ගියාම වඳින්නේ නර්ස්ලාට කියන්නේ සුරංගනා වියෝගය. දොස්තරට කියන්නේ බෝසත්තුරු කියලා. යහනේන ඕන කෙනෙකුට කියන්නේ මහ බෝසතාණන් වහන්සේ. ගොඩ්වින්ට කියන්නේ මහ බෝසතාණන් වහන්සේ කියලා. අපි ගියාම කියනවා අනේ බෝසතාණන් වහන්සේ දිගින් හරයින් සම්බන්ධ කරලා ඔබතුමන්ලා මෙච්චර දුරින් ඉඳලා මාව බලන් දෙන්නේ. අනේ ධර්මයක හැටි අයියෝ ධර්මයක හැටි මම මේ සියල්ලම වාසනා ලැබුවේ මේ කැන්සර් එක නිසානේ. අනේ බලන්න මෙයා මගේ කොච්චර කල්යාණ මිත්‍රෙක්ද කියලා. දැන් අපි ගිහිල්ලා කියනවා කැන්සර් එක නැති කරගන්න බලන්න කියලා. ඒක අත ගාලා කියනවා මේ කල්යාණ මිත්‍යා නිසා තමයි ඔබ සුවඳ සියලු දෙනාම ආවේ. ඉතින් වන්දනවා ස්පිරිතාල ඔක්කොම වන්දනා කරනවා ඈතතියදී දුවගෙන එනවා වතුර ටිකක් දුන්නොත් බෙහෙත් ටිකක් දුන්නොත් කැඳ ටිකක් දුන්නොත් වරුවක් පින්දෙනවා. එයාම කියනවා මම නිකම්ම නිකන් කුස්සියම්ම කෙනෙක්. අද මම මේ තත්තරපත් උනේ මේ පිළිකාව නිසා. මම එන්නලා හැස්ති වෙලා අම්මත් ඇඳ ලොකෝයි ඇඳලා තමයි යායේ උලපනේ අම්මා වඳින්න මං ගියා උලපනේට. කියලා කට්ටියත් එක්ක ගිහලා කතා කරනවා අම්මා ෆ්ලැට්. නැගිටින්න බෑ. දුවේ හම්බුණා. ඊට පස්සේ මම අපි කිව්වා අපි නිල්ල මෙදලා ආවේ අනේ හරියට ඕගොල්ලෝ ගැන කතා කරනවා මම කවුද කියලාවත් දන්නේ අම්මා ඉන්නව ඇඳේ කියලා. දඩස් කාලා නැගිට්ටා. ඇවිල්ලා ඇවිල්ලා වාඩි වුණා ඉඳ ගන්න බෑ අම්මට. හිටගෙන ඉන්න බෑ ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ දැන් ලෙඩ මොකක්වත් නැහැ. ඊට පස්සේ උපුල් මල්ලි කතා කරලා මේ මහත්තයා යන්නයි හදන්නේ පැවිදි වෙන්න යන කියලා. අනේ මහ බෝසතාන් වහන්සේ කොහෙද පැවිදි වෙන්නේ කියලා. ඊට පස්සේ මීතිරි කියලා කියලා. අනේ පුතේ කොයි පැත්තද මේ ත්‍රිකල තියෙන්නේ කියපම් මට මේ දිශාවට নমස්කාර කරන්න ඕනේ. අනේ මේ දිශාවට নমස්කාර වේවා. ඔබතුමන්ලා මට හම්බුනේ කොච්චර පිනකටද කියලා. ඒ හැමද මොනම දුකක්වත් දැන් මෙතන ගෙන දිනුත් පැය 6ක් එහෙමම ඉන්නවා. කරදරයක් දුකක් ඉරියව් මාර්ග කියලා මොකුත් නැහැ. ඉතින් මට හිතුණා ගොඩින් ඇවිල්ලා කියනවා ස්පිතාලේ ගිහිල්ලා ඇවිල්ලා මේ ජීවිතේ කවුරු හරි සෝවාන්ුණයි කියලා මම අහනනම් ඔන්න ඔය අම්මා විතරයි සෝවාන් වෙලා තියෙන්නේ කියලා. මොන්නම විදිහකින්ම දුකක් දාන්න බෑ මේ මානසිකට. දුක දැන් කිව්වොත් අම්මට කැන්සරක් දෙනවා මැරෙයි කියලා. <laughs> ඒ කල්යාණ වෙට්ට කලින් ගියොත් ගියාවයි මම ගියාවයි අපි දෙන්න එකට ගිය ප්‍රශ්නයක් නැහැ. මොන විදියෙන්වත් හේතු ගන්නන්න බෑ මේ කැන්සරයක් ඇවිල්ලා තියෙන්නේ මාරාන්තිකයි කියලා. ඉතින් මට හිතෙනවා ඒ අම්මලාගේ හිත පොළවේ මතුවෙන දී බුබුලක් වගේ කොච්චර පිදුරු දැම්මත් මකාගෙන වතුර දියුබල මතුවෙනවා. එහෙම කෙනා සතුටු වෙන්නේ නිවන් දැකලා නෙවෙයි මම භාවනා කරනවා කියලා. මම භාවනා මැද ඇතන ආවයි කියලා. මම සීලක ඉන්නවයි කියලා. මොකක්වත් ඕනේ ඒ නිසා මේ ප්‍රමෝදය සුපර් මාකට් එකේ නෑ. අපි ප්‍රශ්න දිහා බලන හැටිදී. මේ වගේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ප්‍රතිපදාවෙන් ප්‍රමෝදය ගන්න පුළුවන් නම් එයා බුදුන් කියපු ක්‍රමයකට යන්නේ ටිකෙන් ටික ගිහිල්ලා තියෙන්නේ ඉස්සර දුක දීපු දේ එයා සතුටකට ගන්නවා. දැන් දුක ඇවිල්ලා මට කරදර කරාට මං දුක් කරදර ගන්නෑ. මං හිත කරදර ගන්නෑ. ඔබ මට වද කරපන්. මම එල්ලීලා මැරෙන්නේ ආනපාන විතරයි. මම යෙදෙන්නේ සතියේ විතරයි. ඕන කෙනෙක් කරදර කරපන් කියනකොට ඇත්තට මේ කරදර වල තියෙන දුක් වල තියෙන තියුණු ගතියට දරන්න බෑ මේ පුළුල් මනසත් එක්ක. ඉතින් කොච්චර දිනු වෙලා භාවනා කරත් ওই මට්ටම් තුනම තියෙනවා. වෙලාවක හිතන යකෝ මෙච්චර දන් දෙන සිල්ලා කියන භාවනා කරන මට ඉවසන්න බැරි වේදනාව එන්නේ මොකටද කියලා වේදනාවට තරහ යන වෙලාවක් කරන කොච්චර දිනු වුණා. සමහර නෑ නේ වේදනාවට කමන්නේ මම සත්‍ය පාත්‍රන කියලා අමාරු වේදනාව දිනන වෙලාවකුත් එනවා. ඉඳ ගන්නකොට වේදනාවක් ආපුවම හොඳයි. අද හරි ෂෝක් දැන් සතිය කොහොමවත් වේදනාව හිටිනවනේ. ආ මට අද තියෙන වේදනාවක් තියෙ කියලා සතුටට සතුටින් වේදනාව දිහා මන ආසාවක් වෙනවා. ඒව එකක්වත් කලින් නිගමනය කරපු දේවල් නෙවෙයි බොහෝ භාවනා කරනකොට ওই තුනම එනවා. ඉතින් කට්ටියට ඕන කරලා තියෙන හරියටම මේ එකක් අරගන්න සමීකරණයක් හෝ ජප මන්ත්‍රයක් හරි කරන්න යුව නැහැ. දිගට කරන්ඩ කරන කරගෙන යනකොට ඔය දුක කියන ලේබල් එක වෙනකොට සැප කියලා ගහගන්න. එදාට දුක්ඛ සත්‍ය ආර්ය දුක්ඛ සත්‍ය කිදෙට්ට ඇවිල්ලා. එහෙම නැත්නම් මම කියන්නේ දුක කියන එක වෙනුවට විශේෂණ පද දෙකක් දාන්න මුලින් ආර්ය දාන්න දෙවෙනි සත්‍ය දාන්න. එතකොට ආර්ය දුක්ඛ සත්‍ය වෙනවා. ඒක ඉතින් සුන්දරයිනේ සුදු පාටයි. දුක කළු පාටයි නොද්දකින් නොබතන් නොදෝමකේ. ආර්ය දුක්ඛ සත්‍ය කියන සාදු වෙලා තියෙන දුක කියන එකට මුලින් ආර්ය පදය ඇවිල්ලා තියෙනවා. අන්තිමට සත්‍ය වෙලා තියෙනවා. මේ අපි තටමන්නේ ඔන්න ඔය විශේෂණ පද දෙක ලං කරගන්න. දුක දුකමයි. ඔක දෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා, දෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා. දුක දුකමයි. යෝගාවචරයා භාවනා කරන එක දුක එනකොට මේකට නමක් පාරු කරනවා. ආර්ය දුක්ඛ සත්‍ය මේ ඇවිල්ලා තියෙනකොට වැඩියෙන් එනවනේ වැඩියෙන් සතුටුයි. වැඩි දුකක් එනකොට වැඩි සතුටුයි. එතකොට එයා යෝගාවචරයා. දුක එනකොට අඬාව ගන්නවා නම්, චරිචුරු ගන්නවා නම්, ඉතින් බුද්ධ පුත්‍රෙක් වෙන්න බෑ. ඉතින් බුද්ධ දුහිත්‍රකාමක් වෙන්න බෑ. ශාක්‍ය වංශයට යන්න බෑ. බුදුහාමුදුරු කියන තාම මොන්ටිසෝරි පන්තියේ ඉන්නේ තව ටිකක් මහන්සි වෙලා පුරුදු කරගෙන ඉන්නේ කියලා. ඒක නිසා දුකක් හෝ අභියෝගයක් ආවට පස්සේ ඒකට මෝණ දෙන ස්වරූපයේ අනුව බය ආදු නෝන්ජල් මිනිකුත් අපි තුල ඉන්නවා. සමානව මෝණ දෙන කෙනෙකුත් ඉන්නවා. වීරවන්ත තෙදවන්තිකුත් අපි ළඟ ඉන්නවා. බුදුහාමුදුරුවෝ තුන් දෙනාගෙන් වීරවන්තර තෙදවන්තයට විතරයි අතනමල කතා කරන්නේ. වරෙන් තටමිනි මිනිහට කතා කරන්නේ නැහැ. පරදිනකට කතා කරන්නේ නැහැ. වලිගේ කපල විසිකොල්ල දානවා. අස්ස අස්යන් দমনය කරන මිනිහට එයාගෙම ගත්ත උපදේශ අනුසාරව බුදුහාමුදුර කියන්නේ කේසිට කියන්නේ මටත් බැන්නම් මම බෙල්ල කපනවා කියන. ඔබ හරි බෙල්ල කපනවා වෙන්න බෑනේ. දැන් බෙල්ල කපනවා කියන්නේ උපදෙස් දෙන්න නැතුව අතාරින්. ඒ තමයි බෙල්ල කැපෙන්නේ. බුදුහාමුදුර ආදරෙන් කතා කරන්නේ පැමිණි දුක් පැණි රහයි කියන දන්නේ දුකට සතුටින් මුහුණ දෙන දකින්නකොට ඇත්තටම අපි ළඟ නැති දෙයක් නෙමෙයි බුදුරජාණන්සේ පන්තු කරන්නේ අපි නෝන්ජල් කියලා හිතපො පෙරදුනයි කියලා හිතපො වැරදුනයි කියලා හිතපො තරම් නොවෙනවයි කියලා තියෙන මොකද්ද ගුණයක් ඉස්මතු කරලා පෙන්වන එක විතරයි තියෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ මම පරයන්ක ආනාපාන සතිය වඩන විට හුස්ම රැල්ලටම සිත තබා ගනිමින් ටිකෙන් ටික එය නොදැනී ගිහින් මම සිහියෙන්ම සිටියත් එතනින් එහාට මුකුත්ම නැති නිශ්චල ගතියකින් පසු වෙමි. එතනින් පසු මා තුළ මා කළ යුත්තේ කුමක්දයි නොදනිමි. කරුණාකර මට පිටක් වෙන්න. ඔබ වහන්සේට පිං. මෙතන ඊයක ඔය වගේම ප්‍රශ්න තුනක් අපි ඊයේ කමඨාන් සුද්ධ කරනදී සාකච්ඡා කරා. මේකට විග්‍රහයක් විතරක් මට තේන තාලට කියන්නම්. ඒ தત્ත්වය කියන කෙනේ ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක්, කෙලෙස් අඩු බවට ලකුණක්. ඉතින් තව කරන්න හදලා තියෙන්නේ මොන අපේක්ෂාවෙන්ද කියලා. මේක තමයි අපේ භාවනා ජීවිතේ ලැබෙන අතරමඟදී හම්බෙන මේ පෙරදක්ම ප්‍රතිපදාව ඉන්න බව දන්නවා. තිබුණට වැඩිය දුක් කරදර අඩුයි නැත්නම් අසහනෙ අඩුයි, තැවිල්ල අඩුයි, ආතතිය අඩුයි. ඉතින් මේක පట్టල වෙනකන්, මේක පුරුදු වෙනකන්, මේක හැබෑ නිවහන වෙනකන්, සෙකන්ඩ් නේචර් එක වෙනකන් තටමඬ හදනවා කියලා කියන්නේ මේක නැති කර ගන්න හදනවා කියන්නේ. ඒ නිසා ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේක උදේට කනවා දවල්ට කනවා රැයට කනවා වගේ ඉඳගන්න ඉඳගන්න පරියන්කේක මෙන්න මේ විවේකයට මේ නිසා මේ හුදේකලාවට මේ තියෙන පිරිච්ච ගතියට යන්නවා වෙනුවට මේක කොනහඬ ගත්තොත් ඊගා මොකද කරන්න කියලා මේකට නිඳා වෙනවා. මේ தත්ත්වෙට අනදර කරා වෙනවා. ඒ නිසා මේක ඊටාම දුර්ලභ මේ සංසාරික අමාරු අවස්ථාවක්. මේක වැඩි දියුණු කරන එක නෙවෙයි වැඩි මේක පట్టල කරන එක. දැන් සතියට බුදුරජාණන්සේ ප ဋ ාණ කියන වචනේ දැම්මට පස්සේ තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මේ සතිය මේකට ගියාට පස්සේ ඒක අපි පట్టල වෙන්න ඕන කූඩාරම ගහ ගන්න ඕන. පදිංචිය ගන්න ඕනේ සමාජිකත්වයේ ගන්න ඕනේ පුරවැසිකම ගන්න ඕනේ. ගණ්ඩත් ඉස්සර දැන් ගාඩ මොකද කරන්න කියලා දඩමණ්ඩ හැදුවොත් මේ උපයපු දෙයට අනදර කිරීමක් වෙනවා. ඒක නිසා මේක හැම ධර්ම සාකච්ඡාවෙදීම වගේ මතුවෙන දෙයක්. කරුණාකර බලන්න මේ උපයපුදේ කරදරයක්ද කියලා. මේ උපයපුදේ තමයි වදයක් නම් අසහනයක් නම් යන්න ඕනේ. මේක සහනයක් නම් සාන්තියක් නම් පිරිච්ච ගතියක් නම් සම්පත්‍ති කරගතියක් නම් ඔක බුද්ධි විදින. බුද්ධි විදිනකොට සහතිකයක් වශයෙන් මම කියන්නම් ඊගාට කරන්න ඕන දේ කෙරෙන දෙයක් මිසක කරන දෙයක් නෙවෙයි. යමක් කරන තාක්කල් මේක ඇහැට කුණ වැටුණා වගේ මේ විවේකේ විනාශටි කරනවා. වෙන්න තියෙන දෙයට ඉඩ ඇරලා මේකේ බහුලීගතකරනද භාවිතකරනද හුරු කරගන්න ඒක තමයි යෝගාවචරයගේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව වෙන්නේ ප්‍රතිපදාව වෙන්න තියෙන මේක හැම පරියන්කේදීම බොහෝ හැම පරියන්කදී විතරක් නෙවෙයි සක්මනකදීත් එදිනෙදා වැඩවලදීත් මේ විවේකයේ එන විදිහට කටයුතු කරන්න. එතකොට Tamanට ක්‍රමසාවිදි තීරෙවි. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විටදී මේ මොහොතේදී පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය කෙබඳුද? දෙවනි කෙටි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් සංඥාව පළමුව ඇති වී දෙවනුව වේදනාව ඇති වෙනවාද? නැතිනම් වේදනාව ඇති වූාට පසුව සංඥාව ඇති වෙනවාද? අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. පෙරවන් සරණයි. නෑ පැහැදිලි කරන්න අමාරු. මොකද එහෙම න්‍යාය පත්‍රයක් නෑ. අපි දන්නේ රේකී අධ්‍යාපන ක්‍රමයට හිතලා එකකට පස්සේ එකක් වෙන කතාවක් විතරයි අපේ මොලේ වැඩ කරන්නේ. නමුත් මේක වැඩ කරන්නේ මේට්‍රික්ස් එක. මේක ත්‍රිමාන රූපයක වැඩ කරන්නේ. ඔය රේඛීය ක්‍රමයට විස්තර කරන්න බෑ. හොඳම වැඩේ ඕක ගැන කල්පනා කරන හිත අසතිය කියලා හිතන්න. ওই කල්පනා කරන හිත චින්තාමය කියලා හිතන්න. මට ඕන කරලා තියෙන්නේ සතියයි ප්‍රත්‍යක්ෂයයි. මම කල්පනා කරලා ගන්න එක සකන් නැහැ. ඕක වැටෙහි. සතියෙන් දිගට යනකොට ඕක වැටෙහි. වැට වුණාට පස්සේ තේරෙයි ඕක විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුජානක විස්තර කරලා තියෙනවා යම් ප්‍රමාණයකට නිදර්ශන මාර්ගයේ. නමුත් බුදුන් කියනකො ප්‍රත්‍යක්ෂකරනද කවුරුත් කියන දේ සකන් හෑන් නැත්නම් අතපල්ලෙ වැටිච්ච එකක්. ඒ නිසා මේව ගැන කල්පනා කරන එක නෙවෙයි, චින්තාමේ වශයෙන් ගන්න එක නෙවෙයි තියෙන්නේ. සතිය වඩනකොට ඒවා තේරෙයි, තේරනකන් ඉවසන්න. ඉවසලා පළවෙනියෙන් කරොත් දෙ පළවෙනියෙන් කරන්න. එතකොට ඊටු ටික වැටෙනවා. ඒ නිසා සතිය වැඩිම වැඩ කරගෙන යනකොට වැඩි කරගෙන යනකොට ඒකාන්තයෙන් මේක අර ගැඹුරු සමීකරණ Taman ගැටේ වැටිච්ච විදිහටම ගැටේ ලිහිලා යනවා. ඒ වනතෝ පොත්පත් කියවට කවුරුත් කියන විස්තර ඇහුවට ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙන්නේ නැහැ. අනිත් එක ඒකෙන් වෙන්නේ සතිය වඩන වෙලාව නැති වෙලා යනවා. සතිය හිත විස්ස නිස්කලංක වෙච්ච ගමන් කල්පනාවට වැටෙනවා. මේක ඇබ්බැහියක්, මේක සූදුවක්, මේක ධූර්තයක්. කුඩු ගැහිල්ලක්, මත්පෙති ගැහිල්ලක්, බීමත්කමක්. එනිසා මේ ධූර්තයට ඉඩ දෙන්න එපා. ඇබ්බැහියට හිත යන්නපා මේක සංස්කාර සංස්කාර ස්කන්ධයේ තියෙන ප්‍රෝඩාවක්. ඒ නිසා වැටහෙන දේ එනකන් අනුන්ගේ දේවල් ණයට ගන්න එක පොඩ්ඩක් අඩුකරනද අනුන්ගේ දේවල් ණයට අරගෙන අගේ කිරීමට කියන්නේ අමුඹ කනවායි කිය. gediye ඉදනකන් ඉන්න බෑ. ගල් ගහලා කනකොට දත් tiri වැටෙනවා. ගහේ ඉදිච්චාම ගහේ බඩු. ගහේ බඩු වෙනකන් පොඩ්ඩක් ඉඳලා සතිය කරගෙන යන්න. එතකොට උත්තරේ හම්බෙනවා. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේ යෙදී සිට නැගිට යාමේදී දිගටම ආනාපාන සතිය පවත්වාගෙන යා හැකි බව ඔබ වහන්සේගේ දේශනෙන් මට වැටහි ගියා. මෙය මා නිවැරදිව අවබෝධ කරගත්තාදයි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිස්සන්න අවබෝධයම ලැබේවා. නෑ මේක අවබෝධ වුණා නම් පරයන්කෙන් නැගිටින්න එපා. මොකටද නැගිටින්නේ? පරිහෙන් නැගිටලා සතිය පවත්වන්න පුළුවන්ද කියලා කරන්න ඕන වේදනාවක් තියෙනවා නම් ඉන්න බැරි නම් ඉන්න පුළුවන් නම් පරියන්කේ දිගට මෙදලා භාවනා කරන්න එතකොට බැරිම වෙලාවක ඉන්නම බැරි වෙලාවක අපි බලාපොරොත්තුවක් තියාගන්නවා ඉරියව වෙනස් කරත් ආනාපානෙ වෙනස් වුණත් සතියෙන් මට මේක කරන්න පුළුවන් කියලා. ඒක වෙලා වෙනකන් ඒ දුෂ්කරතාව වෙනකන් පුළුවන් තරම් පරියන්කේ දැන් අපි දාලා තියෙන පැයයි සමහරට දැන් අපි දෙවෙනි තුන්වෙනි දවසේ වෙනකොට පරියන්කේ තව ටිකක් වෙලා ඉන්න පුළුවන් නම් ටික ටික ටික ටික වැඩි කරමින් ගත්ත ගැම්ම එකම පරියන්කේදී චක්‍ර රාශියක් කරකවෙනකන් දිගට යන්න මේකට කෙටි උත්තරේ තියෙන්නේ මේවා කල්පනා කර කර ඉන්න එපා දිගටම පරියන්කේ ඉන්න. එතකොට ලේසි. ගත්තර ස්වාමීන් වහන්සේ අවසරයි පස්කේ දින වාචික ප්‍රශ්න සඳහා කාලය හවස් හරස් වූ බැවින් මාගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට අවසරයි. අවුරුදු 3 4 ආයෙත් කියන්න ඇහෙන්නේ කතා කරනවා. ගරුතර ස්වාමින් වහන්සේ අවසරයි පසුගිය දින වාචික ප්‍රශ්න සඳහා කාලය හරස් වූ බැවින් මගේ අත්දැකීම් ප්‍රකාශ කිරීමට අවසරයි. මා අවුරුදු 3-4ක සිට ආනාපානය හා සක්මන් භාවනාව ප්‍රගුණ කිරීමට උත්සාහ කළෙමි. එහෙත් සක්මන් භාවනාවේදී ප්‍රතිඵල වරහන් ඇතුළේ සිට විසිර යාම නැවැත්වීම දැකගත නොහැකි විය. එහෙත් මේ පළමු දිනේදීම වම දකුණ මෙනෙහි කර සක්මන් භාවනාව පටන්ගෙන පාදයේ පොළවට ස්පර්ශ වන මොහොතේම දිගටම මෙනෙහි කරගෙන සතිය පවත්වාගෙන යාමට හැකියිය. මේ தත්ත්වය තවත් දියුණු කර ගැනීමට ස්වාමින් වහන්සේගේ උපදෙස් පතමි. ඔය දැන් වෙච්ච එක, ඒ කියන්නේ පහුගිය දවස්වල උනේ නැහැ. දැන් මෙහාට පස්සේ උනා. ඒක සමාදන් වෙන්න ඕනේ. අර වැරදිච්ච නිසයි ඇත්තටම අද හරියන්නේ. එහෙම නැතුව හරියන්නේ නැහැ. ඒ නිසා වැරදිච්ච එක තමයි වටින ටික. ඒතිෙදිත් කරපු එකටයි වඳින්න තියෙන්නේ. කරනකොට ඔන්න හරියන. හරි ගියාට පස්සේ බලන්න දැන් ඔන්න මට වම දකුණ කියලා තේරෙනවා. මේ තේරෙනමයි කියන්නේ නැතුව තේරෙන්නේ මොනවද කියලා මම දිනනකොට පොළේ තද ගතියද තේරෙන්නේ රස්නීය ගතියද තේරෙන්නේ විලුඹටද තද දැනෙන්නේ මුළු කකුලටම දැනෙනවද විලුඹේ ඉඳලා හිමීට ඇඟිලි වලට මාරු වෙනවද කියලා අර තේරිච්ච දේ ධාතුන් වහන්සේ නමක් වගේ අරගෙන කරඬුවක තැම්පත් කරලා උඩ තියලා වඳින්න. තේරුණා කියලා තනි වචනේ දාන්න එපා. එතකොට ඒක නොකරු සිගීමක් වෙනවා. තේරෙන දේ විස්තර කරන්න. විස්තර කරන්න ගිහිලා තේරෙන දැන් විස්තර කරන්න බැරි නම් අනිද්දාසේ භාවනා කරනකොට මේකටත් වඩා සියල්ල අමතක කරලා කකුල තියෙනකොට මොනවද වැටෙන්නේ? අන්නේ ටික විස්තර කරන්න කරන්න කරන්න කරන්න අරමුණත් හිතත් අතර තියෙන වෙනස දුරස්ත භාවයේ අඩු වෙලා මේ අරමුණයි හිතයි සමීප වෙනකොට මේක නිකන් විද්‍යුත් චුම්බක ශේෂ්ඨයකට අහු වුණා වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මේ සාමාන්‍ය බලපු දෙයක් ලොක් කරලා බලන කණ්ණාඩියකට මයික්‍රොස්කෝප් එකකට දාලා බැලුවා වගේ පුදුමාකාර විස්තර රාශියකට දොර ඇරනවා ලෙන් දොරකට දොර ඇරනවා වගේ කබඩා කාමරයකට දොර එරිය වගේ මෙන්න මේක දියුණු වෙන වැඩි වෙන වැඩි තොරතුරු ලබන වැඩි ධර්මෝජාවක් උකහා ගන්න විදියට සමීපව බලන්න ඒ ක්‍රම දෙකකින් කරත එකක් පේන්න පටන් ගත්තට පස්සේ වැඩි වේලාවක් කරන්න. දෙක පේන්න පටන් ගත්තට පස්සේ පුළුවන් තරම් සමීපව බලන්න. උත්සන්නව බලන්න. ආසන්නව බලන්න. ඒකට කියනවා අප්‍රමාදී කියලා. එතකොට තමයි තේරෙයි මෙතෙන්ට එන්න එක දැනුමුතුකමක් ඕනේ. අරමුණ මූණට මූණ දාලා තියාගන්න. ඊට පස්සේ අරමුණ වැඩි වේලාවක් ඇසුරු කරන්න සහ සමීපව ඇසුරු කරන්න වෙන මොකද්ද කියන්නේ ශිල්පීය ක්‍රමයක් ඕන. ඒක හරියට ගණන් කෙල්ලෙක් යාලු කරගන්න ඒක ක්‍රමයක් ඕනේ. ඊට පස්සේ කෙල්ලත් එක්ක ලව්වපෑයක දිගට ගෙනියන්න චොක්ලට් ගොඩක් ඕන. ඉතින් ওই දෙකම කොල්ල දන්න කොහොම හරි. යාලු කරගන්න ටෙක්නික් එක හරියන්නේ නැහැ යාළුනාට පස්සේ. මම දැන් ලොකු ජයග්‍රහණයක් වෙලා හරියන කොහොම හැමදාම අවධානය Taman දිහට තියාගන්න. එයා එන ලේන්සුතෝගයක් ඕනේ, චොක්ලට් ඕනේ, ගොඩක් වැඩ ඕනේ. ඒ වගේ යාලු කරගන්න එක එකක්. ඒ ඇසුල දිගින් දිගට පවත්තන එක මෙව ඇත්තටම හොඳ නෑ කියලා කියනවා මේ භාවනා කරන අටිට කියලා දෙන්න. සම්මත උපක්‍රම උපමා නෙවෙයි. ඉතින් පාවොක්සයිඩ් පාවොක්සයිඩ් කියන්නේ උංගක් තලතුවා. උංගක්ම මට වැඩි වෙනස් මිනිස්සෙක්. හොඳටම කිට්ටු වෙලා බැරිම වෙනකොට භාවනා කරන්න උනන්දුයි උත්සාහ කරනවා ඉතින් මට ආනපානේ අහුවෙන්නේ නැහැ කියලා ඉතින් මැසිවිලි කියනවනේ. ඉතින් කිනොඩ උඹට කෙල්ලෙක් යාලු කරගන්න හැටි තේරෙන්නේ නැද්ද කියලා අහනවා. ඒ වගේ ආනපානේ යාලු කරගනි. කෙල්ලෝ ඉන්නේ නැහැනේ පිටිපස්සෙන් ඉතින් ගිහිල්ලා ඒ තියෙනවනේ ක්‍රමයක් යාලු වෙන ක්‍රමයක්. ආනපානේ ඉන්නවා යාලු නැහැ. උඹ කෙල්ලෙක් යාලු කරන ක්‍රමයක ඕක උඹට කියලා දෙන්න ඕනද කියලා අහනලු ඔච්චරද. ඕක තේරෙන්නේ නැද්ද කියලා අහනලු බැරිම තැන. ඉතින් දැන් ආන්නේ දැන් යාළු කරගත්ත පස්සේ ෆෑ එක දිගට ගෙනියන්නේ කොහොමද කියලා. ඔය කියන්නේ ඔය චොක්ලට් අනම්මනම් ජාති ලේන්සු ටිකක් කරේ මෙලික ඕනේ. හැබැයි අර ඉස්සල්ලාම යාළු කරගත්ත එක තරහ කරගෙන බෑ මේක කරා. ඒ යාළුකම කියන දැනුමුතුකම තියාගෙන ඒවගතොමැති සමීප ඇසුර ආලිංගනය නැතර නැවත ඇසුර. ඒ අන්තිමට ගලවන්න බෑ කොහොල්ල ගුලිය වගේ අල්ලනවා. එදාට මගෙන් ආවි දැන් කොහොමද සංස ගලවන්නේ කියලා. එතකොට මට කියන්නුණා දික්කසන නරුවක් දාලා උසාවි ඵලයක් කියලා. දැන් මං කියලා දෙන්නේ ගැටි ගහන හැටි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දින දෙකේදී රූප කලාප රූප ධර්මතා පිළිබඳව අවබෝධයක් ආවා. ඒ වගේම නාම ධර්මතා පිළිබඳව අවබෝධයක් සඳහා අපට අනුශාසනා කරන සේක්වා. ඔබ වහන්සේද මේ ආත්ම භවයේම නිවන් සුවත් වේවා. හොඳයි අපි අද ධර්ම දේශනාවට තැහුම්කන් දෙමු. මම ඊයේ මතක් කර විදිහට බොහෝ විට සමාජලාට මේ ප්‍රශ්නෙට අදාළව තේමා වෙවි. නිින්ද ගියත් නොවේ, මැරුණත් නොවේ, ඒ தત્ත්වය කුමක්ද අපේ ස්වාමින් වහන්සේ? අසීය. සිහිය අසීය අතර වෙනස තමයි මැරිලත් නෑ, මැරිලා නැත්තිත් නෑ. නෑ මැරිලා නෑ, නිින්ද ගිහලා නැති බව දන්නවා. මේ බව දන්න බව සීය, මේ බව නොදැන ඉන්නවනම් අසීය. මම මැරෙන්නේ නැති බව දන්නවා. මට නිින්ද කිල්ල නැති බව දන්නකම සිහිය, සතිය, අප්‍රමාදේ, එළඹ සිටීම. අපි සමහරට නිින්ද ගිහිල්ලත් නැහැ, මැරිලත් නැහැ. අපි ඒක නෙවෙයි අදහස තියෙන්නේ. අල්ලපු ගෙද රේඩියෝ එකේ දාලා තියෙන සින්දුව මොකද්ද කියන්නේ. ටෙලිවිෂන් එකේ සයිස් එක මොකද්ද කියලා. ඉතින් එතකොට ඒක කියනවා අසීය කියලා. මේ මැරිච්ච නැති බව නිින්ද කිල්ල බව දැනීම සීය, දන්නේ නැත්නම් අසීය. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී වම් පාදයේ පොළොව සමග ගැටෙන තැන වායු ධාරාවක් ඔරලෝසු කටුව කැරකෙන දිශාවට සිදුවන බවද දකුණු පාදයේ තබන විට ඇතිවන වායු ධාරාව ඔරලෝසු කටුව කැරකෙන දිශාවට විරුද්ධ දිශාවටද සිදුවන බව දැනගතිමි. පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේවට කියනවා මේ ස්වභාව ලක්ෂණ ආනපානයෝ සක්මනියෝ පිම්බීම හැකිලිමේ අඳුර ගන්නකොට විශේෂ රූප ධර්මවල ඒකට ස්වභාව ලක්ෂණ බහින්නේ පියවර දෙකක් කරා සටහන් සහ ආකාරහරා. සටහන කියලා කියන්නේ දී ඇති වෙලාවේ ඒකේ සටහන නිකන් කැමරා ෂොට් එකක් වගේ තියෙන හැඩේ. ආකාරය කියලා කියන්නේ ඒකේ ඉඳලා තව තත්යකට මාරු වෙන හැටි. ඒක රෝඩ් කැරකෙනවද, පුපුරු ගහනවද, මල් මාලන වගේ යනවද, තරංග මාල යනවද කියලා. ඉතින් ඕනම දෙයක් මේ ලෝකේ රූප ධර්මයක් විස්තර කරන්න තියෙන්නේ ඒකේ සටහන සහ ආකාරය. සටහන කියලා කියන්නේ ස්නැප්ෂොට් එකක්. ආකාර කියලා කියන්නේ වීඩියෝ ක්ලිප් එකක්. දැන් මේ ආකාර ප්‍රඥාත්ය ගැන කතා කරන්නේ. ඉතින් මේක ලක්ෂ කෝටි වාරයක් වෙනස් වෙනවා. මේක තමයි විපරිණාමයටපත් වෙන. ඉතින් අහුවෙච්ච දේ අල්ලන්න ගියොත් විපරිණාමය දැක් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක ආවනම් මේක දිහා බලාන ඉන්න මෙහෙමම දිගටම තියනවාද නැත්නම් මේක ලං වෙනවද ඈත් වෙනවද ප්‍රිය වෙනවද අප්‍රිය වෙනවද වෙනස් ආකාර සටහන් වලට ආකාර වලට මාරු වෙනවද කියලා අහුවෙන අහුවෙන දේ අල්ලන්න හදනවයි කියලා කියන්නේ නිත්‍ය සංඥාවක් ගන්න හදනවා. ඊගාවට එන දෙයට ලැස් වෙලා මේක අතහරින්න ලැස්ති නම් අනිච්ච සංඥාවට කැමති. ඉතින් අපිට අර එකලස් වෙලා හරියටම හිත අරමුණට ගියාට පස්සේ ඒකේ සටහන සහ ආකාර විවිධාකාරයි වෙනස් වෙනවා. අපි හිතපු නැති තරම් සටහන් හිතපු නැති තරම් ආකාර මේක ඇතුලේ තියෙනවා. ඒක තමයි කමට අංශුද්ධ කරනට අපි දැකව ප්‍රදේශේ වාර්තා කරන්නේ. වැඩි වැඩියෙන් දකින්න දකින්න වැඩි වැඩියෙන් මේවා විපරිණාමයටපත් වෙන බව. පෙරලෙන බව. එකකින් එකට මාරු වෙන බව, හුත්වා අභවතා ඇතිව නැතිව යන බව. විපරිණාමතා අනිශ්චතා පරිණාමයකටපත් වෙන බව එහෙම නැත්නම් රූපාන්තරණයකටපත් වෙන බව බලහන් ඉඳනනම් දකින් දකින් දේවල් වලට නැකත් හදන්න යන්න එපා. දකින් දකින් දේවල් වලට නංවනම් දෙන්න යන්න එපා. එතකොට ඊගා චිත්තක්ෂණ අපි අභිවෘත නැහැ. එනේන දෙයට මාරු වෙන්න හදන්න. එතකොට අනිච්ච සංඥාව මේ නිච්ච සංඥාවෙන්දලා අහන ප්‍රශ්නයක් මේකට උත්තර දුන්න දෙන්න දෙන්න යෝගාවචරයා වැරදි මතවලට පෙළඹෙනවා මේ හොඳ තැනක් මේ ඒක නිසා හිත අවදියෙන් තියාගෙන එන දෙයට මුණ දෙන්න එනේන දෙයට නංවනන් දෙන්න යන්න එපා බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා යමකට නමක් දෙනවයි කියලා කියන්නේ ඒ දේ කෙලසෙනවයි කියලා. බුදුන්සේ සඳහන් කරලා තිනවා මේ ලෝකේ හැම වස්තුවක්ම නමකින් කෙලසිලා තියෙන කියලා. කෙලසෙන්නේ මගේ කියාගන්න. නමක් දෙන්නේ මගේ කියලා. නමක් දෙන්නේ ඔය යන්න හරිනවනම් ඒකෙන් ආය සම්බන්ධයක් නැහැ. ඒකෙන් හිත පීඩාවක් එන්නේ නැහැ. ඉතින් අපි මේ නංවනම් ගහගෙන අනන්‍යතාවය ඔප්පු කරගෙන යන්නේ මගේ කරගන්න මේ ලැබෙන අත්දැකීමේ තියෙන ආකාරය බව මේ ඇයි මෙහෙම වෙන්නේ මෙහෙම වෙන්නේ මොකද මට මේක වෙන්නේ මොකද කියලා මේ විස්තර අස්තර හොයනවයි කියලා කියන්නේ ඒකට යන්න දෙන්නේ නැහැ. ඒක අල්ලා ගන්න හදනවා. ඒ නිසා කෙටියෙන් මතක තියාගන්න මේ ආකාර ප්‍රඥප්තිය මේ ආකාර ප්‍රඥප්තිය ශීඝ්‍ර වෙනසකට යමක් කළ යුතුද උත්සන්න කරගන්න යමක් කළ යුතුද ඒ දේ කරන මිසක් අපි ඔක්කොම එක එකක් බුද්ධියට සින්න කරගන්න මේවා එක එකක් වෙන වෙනම අවබෝධ කරන එක නෙවෙයි වැඩේ මේක ප්‍රවාහයක් වශයෙන් එහෙම නැත්නම් සම්තතියක් වශයෙන් යන බව දැක ගන්න පුළුවන් නම් මේිට වැඩිය භාවනා තව දියුණු. ඒ නිසා මේවට එක එක නතර වෙන්නේ නැතුව ඒ යන එකට යන්න ඇරලා හිත අලුත් කරගන්න බලන්න කියන එක තමයි කියන්නේ. හොඳ අපි විනාඩි 40ක පමණ කාලයක් කරන් තිනවා පොඩක් අඩුවෙන් වගේ ධර්ම සාකච්ඡාවක් වශයෙන් තුන්වෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවට ඉතින් මේට අමතරව කාට හරි ඉවරයින් ප්‍රශ්නේ කාට හරි වෙන මොනවා හරි කියන්න කරන්න දෙයක් තියෙනවා මේක තව විනාඩි සල්පයක් අපිට ගන්න පුළුවන්. හොඳයි එහෙම නැත්නම් අපිට පුළුවන් මේක සක්මනක් සඳහා පාවිච්චි කරන්න. එතකොට අපිට සක්මනක් සඳහා පැයකුත් විනාඩි 20ක කාලයක් හම්බ වෙනවා. අපි තුනට සාමූහික භාවනාවකට මෙතන නැවත රැස් වෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි.